දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මෛත්‍රී භාවනාවේ අනුසස් 11ක් පහදා දෙමින් දේශනා කළ මෙත්තානිසංස සූත්‍රයයි මේ කියුනේ. දීර්ඝ දේශනාවක් වුණත් අපි කෙටියෙන් මේ ගැන හැඳින්වීමක් කොට එදිනෙදා අපේ ජීවිතයෙන් මේ මෛත්‍රියෙන් ගන්න හැකි ප්‍රයෝජන ගැන හැඳින්වීමක් කරන්නටයි අවශ්‍යලා තියෙන්නේ. මේ දේශනයේ පැවැත්වේ සරත්නෝර ජේතවන මහා විහාරයේදී මේ පවත්වන්න හේතුව කුසල ගණව්වේ කාර්යකාවක වාඩි විද්‍යාත්මක විශාල ලැබුගින්න. ලැබුගින්නේ දැවෙන ගස් කඳන් අතර විශාල දැව කඳක් තවම දැල් වෙනවා. දැකලා විසුණු ආශයක තෙන්නවා බලන්නවා නෙමෙයි. මේ දවකඳ ධර්මයෙන් හැටි කියලා එක පෙන්නලා අග්ගි කන්දෝපම කියන සූත්‍ර දේශනයේ දේශනා කළා. මේ දේශනාවෙන් කහක් වුණා 69ක්. 69ක් ලේවමනේ දැම්මා. 69 සූර්යය. ඊට පස්සේ දෙනි දේවතාව මේ කහගෙන ඉඳලා ආරණ්‍ය සේනාසන, විවේක සේනාසන වල ඉන්න සීලෝ භික්ෂුන් ඇහෙන් අහසින් ඉඳලා රාත්‍රියේ මැදියම කිව්වා. භික්ෂුන් වහන්සේලා කැටි අරගෙන දුෂ්කර දුෂ්කරයි දුෂ්කරයි කියලා මහානදම් පුරන්න සිය ගණන් දෙනා සූර්යාරට ගියා. පස්සේ අනදමා හිමියන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අග්නිස්කන්ධෝපම සූත්‍රය නිසා බොහෝ භික්ෂුන් සූර්යාරයට යනවා. අනේ ස්වාමීනි මේ භික්ෂූන්ට සැනසෙල්ලක් ලැබෙන හැටියට අනුශාසනාවක් ලැබේවා. එනවාවේ සරුවක්ඥන් වහන්සේ චූල අච්චරා සංඝාත නමි සූත්‍ර තුනක මෙත්තානිසංසයක් දේශනා කළා. එන් භික්ෂූන් වහන්සේලා සෑහීමකට සැනසීමකටපත් වුණා. එකමනක් නෙමෙයි මේ මෛත්‍රී භාවනාව ගැන වඩා උනන්දු වෙලා යෙදෙමින් ඥාන මාර්ගඵල ගන්නද සමර්ථ වුණා. මේ දේශනාවේ තේරුම මෙහිමයි. මෙත්තාවේ විච්ඡේදයේ හේතෝ විමුක්තිය කියන්නේ මෛත්‍රී ධානය. ආශේවිතාය භාවිතාය බහුලීකතාය කියන්නේ ආදරයෙන් වැඩි වෙන නැත නැත වැඩි වෙන බහුල වශයෙන් වැඩි වෙන ඥානී කතාය කියන්නේ ධාවනී කරන්න සුදුසු සෝදානම් කළ රාපියක් ඕනෑම වෙලාවක ධානය කරන්න පුළුවන් වගේ මෛත්‍රී ධානයට ඕනෑම වෙලාවක සමවදින්න සකස් කරගෙන සිටින්නේ නම් වක්කතාය ගියක් ගොඩනගන්නට දින සකස් කළා වගේ ඕනෑම වෙලාවක මෛත්‍රී ධානය ගොඩනගන්න පුරුදු කරගෙන සිටියේ නම් අනුත්ත්‍යය නිතරම අවදියෙන් මෛත්‍රී ත්‍යාගන්නේ නම් පරිචිතාය මෛත්‍රිය හොඳින් ප්‍රගුණ කරගෙන තියෙනවා නම් සුසමාගද්ධාය අසකගත් දෙයක් වාගේ ඊතරම මෛත්‍රියේ පවත්වනවා නම් ඒකාදසානි සංසා පාටිවංඛා ආනි සංසේ 11ක් ලැබිය හැකි බලාපොරොත්තු වීතුයි ඒකාන්තයෙන් ලැබෙනවා ඒ කවර එක 11 ආනිසංසයක්ද සුඛං සුපති සැපෙන්න නිදනවා සුඛං පටිබුද්ධති සැපෙන්ම අවදි වෙනවා. නේ පාපකං සුපිනම් පස්සති නපුරු සීන නොදකින්නේ වෙනවා. මනුෂ්‍යානම් පියෝ හෝති. සියලු මනුෂ්‍යයන්ද ප්‍රේමනාප කෙනෙක් වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති. දෙවියන්ට අමනුෂ්‍යයන්ද ප්‍රේමනාප කෙනෙක් වෙනවා. දේවතාරක්කන්ති දෙමව්පියන් වගේ දෙවියෝ ඇවිල්ලා එතනට රකින්නවා. නාස අග්නිවා විසංවා සක්තංවා කමති ගින්නක් හෝ වසලිත හෝ අවියවද හෝ ඔහුගේ ශරීරයට වදින්නේ නැත සුවකං චිත්තං සමාධියති වහවහාම හිත සමාධිමත් වෙනවා මුඛවන්නෝ විප්පසේදති මුහුණේ වර්ණේ වඩා ප්‍රසන්න වෙනවා මුළු සර්වාංගයේම වර්ණවන්ත වෙනවා අසම්මූලෝ පාලං කරෝති මල ආසන්න මොහොතේ මෛත්‍රී සිතින් මනසින් නුනින් ඉඳ ලැබෙනවා. උත්තරින් වප්පටි විද්‍යන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති කිවි මේ ජීවිතේ රහත් නුනොත් මෛත්‍රී ධ්‍යාන බලෙන් බඹලෝ යනවා. මෙන්න මේ ආනිසංස 11යි මෛත්‍රී වැඩිමෙන් ලැබෙන්නේ කියන එක සරුවක් යනවාට පාදා දුන්නා. දැන් අපි සලකා බලමු අපට දිනපතාම අවශ්‍ය දේවල් මෙතන තියෙනවා. අපට සැපෙන් නිින්ද යන්න ඕනේ. කවුරු සතුටුයි සැපෙන් නිදාගන්න. බෝධිනික් නිදා ගන්න නැතුව බෙහෙත් පිටිත් බොනවා. එවාගෙම සමාජ නිඳයන් නැතුව තරහත් වෙනවා. ඒ වගේ දුෂ්කරතාවන්ට පත් වෙනවා මේ නිදා ගන්න අපහසුතාව නිසා. මෛත්‍රී වඩනේ කෙනා සමාපත්තියකට සමවැදෙනාගේ සැපෙන් නිදෙනවා. අනිවාර්යෙන් සැපෙන් නිඳ යනවා. එනිසා වල සැපෙන් නිදා ගන්න අවශ්‍යතේ දෙයක් නෙමෙයි මෛත්‍රිය. එවාගෙම කවුරු සතුටි උදේ පාන්දර නියමිත වේලාවක බොහෝම ප්‍රබෝධමත් සිතින් අවදි වෙන්න සතුටුයි. නෙළුම් මලක් පිපෙන්නාගේ බොහෝම සතුටින් අවදි වෙන්න පුළුවන් මෛත්‍රිය වැඩි වීම. ඒකට අවශ්‍යයි. අපි සිහිනකින්වත් බයක් නැතු වෙන්න අපි කැමතියි. නිසා මෛත්‍රියේ වඩනවා නම් සිහිනකින්වත් බයක් ඇති වෙන්නේ බය වෙන්නේ සිහින දකින්නේ නැහැ. දකිනවා නම් දකින්නේ බුද්ධ පූජා කරන්න ඇති, බණ අහන්න ඇති, එවාගේ යහපත් දෙයක් පමණයි සුභ දිනයක් පමණයි දකින්නේ. මනුෂානං පියෝ හෝති. දෙමෝපියන්ල දරුවන් ප්‍රියමනාප වගේ. සෑම මිනිස්යන්දම ඒ මෛත්‍රියේ වර්ණයේ කියලා දුටු දුටු අයට ප්‍රියමනාප වෙනවා. කිසි කෙනෙක් ඕකේ තරහ වෙන්නේ අමනාප වෙන්නේ නැහැ. එවාගේම පිළිකුල් කරන්නේ, කොම් කරන්නේ හැමදෙනාගේ ආදරයට පාත්‍ර වෙනවා. අමනුෂානම් පියෝ හෝති. අපට ඇති පේන්නේ නැති අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප වෙන අමනුෂ්‍යෝ බොහෝම ආදරය දක්වන ඒ මෛත්‍රිය වඩනේ කියලාට. දේවතා රක්ඛන්ති එකමනක් නේ දෙවියෝ ඒ අත්ව රැක ගන්නවා. ගිනි වසවිෂ අවියාවද කිසි දෙයකින් ශරීරයට වැඩි යන්නේ. මේ අපට අවශ්‍ය දේවල්. ඒ වගේම හිතේ සමාධිය ඉක්මනින් ලැබෙනවා ශරීරයේ වර්ණාන්ත වෙනවා. දැන් අපි සලකා බලමු සැපසේ නිදෙනවා සැපසේ අවදිනවා කියන එක කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර භික්ෂුන් වහන්සේලා කියනවා අපිට මේ නිින්දේ බොහොම කරදර වෙනවා කියලා. මොකද කැලෑවල එහෙම නැත්නම් දුෂ්කර තැන්වල නිින්ද වෙන්නේ බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී වඩලා නිදාගන්න. මෛත්‍රී වඩලා නිදාගන්නකොට ඕක වෙන්නේ නැහැ. ඉතින් බලන්න ඉතින් මේ භික්ෂුන්ට උපදෙස් දුන්න සැපෙන් නිදා ගන්න නම් මෛත්‍රිය වඩන්න ඕනේ. අපිත් ඒක අත්දැකලා තියෙනවා කුඩා කාලේ. අපි ආරණ්‍ය සේනාසනේ ඇතුණාට පස්සේ මෛත්‍රී භාවනාව ටික ටික පුරුදු කළා. හැමදාම රාත්‍රී කෑමෙන් පස්සේ බද්ධ පරියන්තෙන් පද්මාසනෙන් වාඩි වෙලා Brahmacharya ආජීවස්තමක සීලේ සමාදන් වෙලා කරණී සූත්‍රය කියලා දස දිශාවට මෛත්‍රී වඩන භාවනාව කරනවා. පාලියෙන් තිබුණ සිංහලෙන් තිබුණේ නැහැ. ඉතින් දසදිසාට මෛත්‍රිය වඩන්ද ඒ කියන වගන්තයන්ව හිමින් හිමින් කියවනකොට විනාඩි 8ක් ගානක් යනකොට ඔක්කොම නොදැනී යනවා. හැපියාගෙන ඉන්නකොට වටේට හඳේනේ වාගේ ආලෝකය. ඉතින් දන්නේත් එච්චරයි විනාඩි 30ක් පමණ කාලය යනවා. එහෙම නිදාගත්තාම කොච්චරද මේ වයස 15 16 කාලේ ඕනම කෙනෙක් එහා මෙහා හැරෙනවා පෙරලෙනවානේ. එහෙමත් නෑ නිදාගත්ත හැටියටම නිදවිලා. සීලයක් දකින්නෙත් නෑ. ඒ වගේම පාන්දර පහට අවදිෙන්න ඕනි කියලා සීලෝ තියාගත්තාම හරියට පාන්දර පහරනේ කොට අවදීම සිද්ධ වෙනවා කිසිම අපහසුවක් නැතුව. කිසිම අපහසුාවක් ඇඟටවත් හිතටවන්නේ බොහොම ප්‍රබෝධමත්ව අවදි වෙනවා. මේ කුඩා කාලේ අපට දකින්න ලැබුණ ඉතා කුඩා ආනිසංශයක්. ඉතින් අපි කවුරුත් සතුටු වෙන්නේ සැපෙන් නිදාගෙන සැපෙන් අවදි වෙනවා දවස ගෙවන්න. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ ගැඹුරටත් නැතුව සුළුවෙන් හරි මෛත්‍රී වඩන එකයි. අනිත් කාණේ තමයි අපි දෙවියන්ට මිනිස්යන්ට ප්‍රේමනාප වෙනවා නම් කොච්චර පහසුවක්ද? පසුගිය දවසක දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා 98 ඔක්තෝබර් මාසයේ දිනක අපේ ආරණ්‍ය සේනාසනයේ වස්තුංකමට ආවා කොළඹ පළාතෙන් අධ්‍යාපනය ලබන සිසු දරුවෙක්. වාස අවුරුදු 20ක 25ක වගේ. ඇවිල්ලා මං හම්බෙන්න ආවා ස්වාමීන් වහන්සේ මම ටික ටික මෛත්‍රිය වඩනවා. ඒ කියන්නේ වැඩිපුර තේරුම් ගන්නයි මං ආවේ කියලා කිව්වා. ඉතින් එතුමා කිව්වා දරුවා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහ අත්දැකීම් මට ලැබුණා. ඉස්සර මම ටිකක් කලුයි. දැන් මම ලස්සනයි. ඒ තමන්ම කිව්වේ ඇති. දැන් මම ඉස්සරට වඩා ලස්සනයි. මෛත්‍රිය ආනිසංසය. ඉස්සර මගේ දෙමහපියෝ දෙන්න මං ගැන එච්චර හැල්මක් ධර්මයක් තිබුණේ නැහැ. දැන් මගේ දෙමව්පියෝ පුදුම විදිහට මට අනුකම්පාව දක්වනවා. ඒ වගේම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ ගුරුවරුණා මට ඒකනම් අගය කරේ නැහැ. මට ඒකන අවධානයක් ඇදෙන්නේ නැහැ. දැන් මගේ ගුරුවරු පුදුමාකාරයේ කරුණාවකින් මට උපකාර වෙනවා. ඒක ඉගෙන ගන්න සිසු දරුවනුත් ඒ වගේ. එනිසා ස්වාමීනි මට ඕනේ මේක තවදුරට දියුණු කරගන්න කියලා අවංකවම කිව්වා. ඉතින් අපි ඒ කියන්නේ වේලාවෙන් ඇටියට උපදෙස් ටිකක් දුන්නා. මේ බලන්න තරුණ මාත්මයේ අධ්‍යාපනය ලබන වයස බොහොම දක කාල වයසේ මෛත්‍රී භාවනාවල සමම්ම අධ්‍යක්ෂින් ලබාගෙන එයින් ප්‍රීතිමත් ජීවිතයක් ගෙවගෙන අන්න මනුස්සානම් පියෝ හෝති. තමන් ආශ්‍රය කරන්නන් ප්‍රේමනාප වුණා. අමනුෂ්‍යයන්ට ඒ වගේම ප්‍රේමනාප වෙනවා. අර ඉස්සර බණ කතාවුත් තියෙන්නේ ඉන්දියාවෙන් ආව ලංකාවට මහානදම් පුරන්නේ ශාන ධනවත් කෙනෙක්. පාටලී පුත්‍ර නගරේ දැන් අද පැට්නා කියන්නේ මේ ප්‍රදේශේ. ඒ කාලේ ලංකාව බොහෝම දියුණු විබුද්ධ ආගම. ඒ බව ආරංචිලා තමයි කොම දේපද දරුවන් දෙපවර්ලා ලංකාවට ආවා. එනකොට නැවතුටුපලේ නැරෙන් එන්න ඕනේ එක කහවණුවයි නැවත ගියදම් කරන්න ගෙනාවේ. හැබැයි මාසයක් ඉඳ වුණා නැවෙන්නකම් ඒ අතර සුළු වෙනදාමක් කළා. ඒ වෙනදාමින් ලංකාවම 1000කට වඩා ලාභ ලැබුණා. ඉතින් ඒවත් අරගෙන ලංකාවට ඇවිල්ලා මහා විහාරිකයන් අනුරාධපුරේ සංඝයා දැකලා වැඳලා මහානකම ඉල්ලගත්තා. අර මුදල් ඔක්කොම මිදුලේ වීසි කෙරුවා. මගේ මහානදම් පුරනා මගේ මහානකීකම දකින්නේ නැතුව අහල ගනිත්වා කියන. ඉතින් ගුරු ඇසුරේ අවුරුදු 5ක්ම ඉගෙන ගත්තා. ධර්මයේ විනයේ භාවනා. ඊට පස්සේ අවුරුදු 5කින් උපසම්පදායෙන් අවුරුදු 5කින් ආරණ්‍යකට වැඩිය භාවනා කොට රහත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ පැවිදිච්ච කාලේ පුරුදු කරේ මෛත්‍රී භාවනාව. උන්වහන්සේ එක ආරණ්‍යකට ගිහිලා සීලය ගැන බැලුවා. මහණෙනි දානදර තමන්ගේ සීලය කොච්චර පිරිසුදු රැකලාද කියලා බැලුවාම පුදුම සතුටක් ආවා. ඒ සතුටෙන් යන විපස්සනාවට අනේ එකම මොහොතේදී සියලු කෙලෙස් නැසා මහා රහත්භාවයටපත් උනා. ඉතින් උන්වහන්සේ කල්පනා කළා මම මේ ලංකාවේ තියෙන ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල මාස 4 අතර ගත කරන්නේ කියලා. කොහොම ඉතින් ඒකේ ස්ථානවල 4 මාස 4 මාස දෙකකින් ගත කරමින් යනකොට සිතුල් කාමයට යන්න යනකොට දෙමන් සංදීකදී හිතන මේ කොයි පාරද මම යන්න ඕනේ කියලා. එතකොට වෘක්ෂ දේවතාවෙක් අත දික් කරලා කිව්වා ස්වාමීන් මෙන්න මේ කාර්ය වගේ. ඉතින් සිතුල් පවට වැදියා සේනාසනයක් කුටියක් ලැබුණා. ආර මාසයක් මෛත්‍රී ධ්‍යාන සෝයෙන් වැඩ හිටියා. හෙට මම මෙතනින් වඩින්නෙමි කියලා හිතාගෙන සක්මන් කරනකොට මෙන්න සක්මනේ කෙලවර මිනිස් වෙෂයෙන් පිළිකර වඩනවා. එසුවා කවුද මොකද අඬන්නේ? අනේ ස්වාමීන් මම වෘක්ෂ දේවතාවෙක්. මං අඬන්නේ ස්වාමීන් වහන්සේට මෙහින් වඩිනවනේ කියලා හිතුවානේ. අනේ වැඩිවොත් අපර ලොකෝම දුකක්. එයා මං ඉඳීමෙන් ඇති වැඩේ මොකක්ද? අනේ ස්වාමීනි ස්වාමීන් වහන්සේ මෙහෙට වලින් ඉස්සර මේ වෘක්ෂ දේවතාව බොහෝම අසමගිකන් තිබුණා. බයින් බස් වෙනවා ඕනෝම අතර මතභේද තිබුණා. ස්වාමීන් වහන්සේ ඇගියට පස්සේ හැමෝම සමගි සම්පන්න වුණේ එක පවුලේ අය වාගේ බොහොම සමග වුණා. අනේ ස්වාමීනි හෙට නැතිවත් අයතර කලින් වාගේ අසමගිකන් ඇති වෙයි ඒකයි මගේ දුක කිව්වා. කායනම් මං ඉන්නන්තා කියලා ආය කාල මාසයක් ඉඳලා යන්න හිතුණා ආයතරේ නඩාගෙන ආරාධනා කළා. හිමිනම් පානකම යන්න දුන්නේ නැහැ. අන්න අමනුෂ්‍යයන්ගෙන් දෙවියන්ගේ ප්‍රියමනාප වෙන්නේ නැති. කිනතුන් අහලා තියෙනනේ කර්ණීය මෙත්ත සූත්‍රයේ ඇසු ස්වාමීන් වහන්සේලා 500 කලින් කරදර කරපු අමනුෂ්‍යයන් ඉන්න ආරණ්‍යයට ගියානේ. ඉතින් මේ පිළිතේ කියන්නේ මෛත්‍රී බලයෙන් ඒ අමනුෂ්‍ය කොහොම මිනිස් වෙතින් දෙමට දාලා ගඳ නමස්කාරයෙන් උපස්ථාන කරලා ස්වාමීන් වහන්සේලා රහත් වෙනකන් උදව් කළානේ. අර බලන්න අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්නේ ඇති. කරදරකාරීයයි පවා මෛත්‍රීසාගත වුණා. එතකොට අමනුෂ්‍යානං කියනකොට මේ දෙවියන් පමණක් නෙමෙයි. ත්‍රිසං සතුන් පවා ප්‍රේමනාප වෙනානේ. බලන්න අර නාලාගිරියත. නාලාගිරියත රාබීගෙන මහා දාමරික ලෙස දෝගනාවනි සරුවක් යනවා සිදිනේට භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රියේ බලයෙන් මොකද උනේ? උදමණය වුණා පමණක් නෙමෙයි නැමියගෙන වැඳ නමස්කාර කර ශිරීපත් වල යටින් දූවිලි අරගෙන තමන් යන්නේ ඉහවා ගත්තා. එදා පටන් මත්තන් නොබන පස්පව නොකරන සීලවන්ත ඇතෙක් බාටපත් වුණානේ මේ මෛත්‍රියේ බලය. ඔය වගේම මිනිස්යන්ට අමනුෂ්‍යයන්ට ප්‍රේමනාප වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව අනිවාර්යෙන් ලැබෙන අර මුනි සඳහන් කළා වගේ. අනිත් කාරණය තමයි ගිනි වසවිත අවියවද ශරීරගත නොවීම. බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ හිටිය උත්තරා කියන උපාසිකාවක්. ඉස්සර බොහෝම දුක්පත් ගෙදර අම්මයි තාත්තයි දුවයි විතරයි. සරියුත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියේ නැගිටලා ඉන්නකොට දානයක් දීලා විශාල ධනයක් ලැබුණා සිතුත් ත්‍ත්වයක් ලැබුණා. පසුව මේ ඉස්තරාව ඇතුළු ඒ තුන්දෙනා ගෙදර සීකමක් කළා බුදුරජාණන් වහන්සේ හැරම කරලා මාලිගාව දෙවදින දවසේ. එදා බණා ළමේ තුන්දෙනාම සෝවාන් වුණා. පසුව මේ ඉස්තරාවගේ පියා කුන්න කුන්න කලින් සේවය කරපු සිටු ගෙදරක් තිබුණා. සුමන සිටුවරයා කියලා. ඒගොල්ලෝ බෞද්ධ නෙමෙයි. නමුත් මේ සුමන සිටුවරයා කලින් තමාගේ ස්වාමියානේ එනිසා සුමන සිටුවරගේ බලවත් වීම නිසා තමන්ගේ දියණිය උත්තරාව ඒ සුමන සිටුවරයාගේ පුතුණවන්ද සරණ පාවා දෙන්න සිද්ධ වුණාක නැත්නම් පසුව මේ උත්තරාවට ටික කලක් යනකොට මහා දුකක් හිතට ආවා. ගෙදර ඉන්නවා නම් මම හිතට බණ ආන්න ලැබෙනවා, දන් දෙන්න ලැබෙනවා. මේ ගෙදරට ආවට පස්සේ මං හිලේ දැම්මා වගේ බොහොම දුකක් කියලා පියාට බොහොම කනගාටුදායක පණිවිඩයක් ඇරියා. ඉතින් මේ තුමා කුණ්ඩ සිටුවරයා මෙතුමියට ලංකානු පහවස්දා යැවුවා මේ රටේ ඉන්නවානේ නගර සෝබිනියක් සිරිමා කියලා එතුමිය ගෙදරට ගෙන්නලා මේ ලංකානු පහවස්දා දීලා මෙන්න තාමද දාන දෙන්න 1015කට කිව්වා. පස්සේ ඉතින් මේ විදිහට කරලා මෙතුමිය දාන දෙනවා බුද්ධාත්මක සංඝයාට ආරාධනා කළ දින 15ක්ම තමන්ගේ දාන හැටියට දින කතා දුන්නා. හැමදාම දිවාරාත්‍රි මහත්ති මහසේන තමන්ගේ සේවිකාවන් එක්ක සිහිත මිතුරන් එක්ක දාන වේනවා කියනවා වක්තිනෙක් කරනවා 14 වෙනි දවසේ පුදුම දෙයක් වුණා අර සිනමාව උද මතුමහන්තලා ඉඳලා මේ පහළ බලනකොට මේ දාන ශාලාවේ දැලකුණු යකුණු ඇඳුම් ඇඳගෙන මේ උත්තරා වැඩසටහන දැකලා හිතුවා මම තමයි දැන් සිටු දෙන්නේ මේ අතට අය එන්න දෙන්නේ කියලා දිමට බෑලා එන්න අර දානය සඳහා උණු කරමින් තිබුණු තැකෑරුණු හිමියන් එක්කී කෙල් නිසා කරගෙන මේ උත්තරාව ගෙසට වැක්කෙරුවා. උත්තරාව මෛත්‍රිය වැඩුවා. ඒ මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? අර කෙල් කිනිස්ස සීතලම වෙලා ලැබුණා. තවත් කෙල් කිනිස්සක් ගන්න හදනකොට දාසියෙන් දැකලා මේ සිරිමාව අල්ලගෙන බිම අද දාලා කරන්න පටන් ගත්තා. එතකොට උත්තරාව මෛත්‍රී ධානයෙන් අවදි වෙන එක වැළැක්කුවා. පස්සේ සිරිමාවලව වන්දවලා සමාව ලබා දෙන්න කිව්වා. උත්තරාව කිව්වා මගේ නෙමේ සමාව ගන්න ඕනේ අපේ බුදු පියාණන් වහන්සේගෙන් හිත මෙතෙන් දෙන්න. හිත අපේ බුදු බණ අහලා දන් දීලා බණ අහලා සමාව ගනිමු. ඉතින් දැන් සිරිමාව ගමනේ වුණා. ඒ ආස්කන සිද්ධියේ. පසුවදා සිරිමාවත් ඒ දහනි පොළතාව එදා බුදුරජාණන් වහන්සේ දිනේ මේ ප්‍රවෘත්තිය කිව්වා. ඒ නිමිත්තෙන් ධර්ම දේශනාවකට සවන් දුන්න සිරිමාවත් සෝවාන් වුණා. මේ වාගේ සිදුවීම් කොච්චරක් තිබුණා. මෛත්‍රී බලයෙන් අර ඉච්ඡෙන්ති මිච්චි ගිනිහන් වෙච්ච තෙලසිසිල් වුණා. අන්න ගින්නෙන් විපාක නොවන ඇති. අභියවද වලින් ඒත් එහෙමයි. ඒ කියන්නේ පිළිතුන් දන්නවනේ බුද්ධ කාලීකයා සාමාවතී කියලා රාජමහේසිකාවක්. උතුමේගේ පිරිවැර 500. 500ෙම සෝවාන් වෙච්ච පිරිස. ඔය අතර අපේ බුදුරජාණන් වහන්සේක වෛර දණ්ඩගත් රාජමහේසිකාවක් ඒ රජ නිවෙසෙහිදී. කවුද? මාගන්ධි. මාගන්ධි බ්‍රාහ්මණ කුමාරිකාවක්. මේ සාමවතේ සිටු කුමාරිකාවක්. තා ප්‍රධාන සිටු දේවියක් හිටියා වාසල දත්තා. ඒ චන්ද පද්‍යෝති රාජ්‍යරුවන්ගේ ගියනේ. ඉතින් මේ තුන්දෙනෙක් මාළිගා තුනක ඉන්නේ පිරවැල 500 එතකොට මේ මාගන්ධියේ බුදුරජාණන් වහන්සේක වෛර බැඳගෙන හිටියේ. ඒ මක් නිසාද? එලක් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසෙන් දැක්කන්නේ මේ මව්පියන් දෙන්න රහත් වෙන්න පින තියෙනවා කියලා. ඒසා ඒ දෙන්න මුණ ගැහෙන්න කැඩියා. අන්තිමේදී ඒ ඇත්තන්ද අවශ්‍ය වුණා තමන්ගේ දියණිය පාවා දෙන්න. ඊපස්සේ බුදුරජාණන් වහන්සේගේ රූපයේදී බුදුරජාණන් වහන්සේ රූපයේ තියෙන අසුභතාව දේශනා කරනකොට ඒකෙන් මේ මාගන්ධිය බලවත් කනගාටුවට වගේම වෛරයකටපත් වුණා. මව්පිය දෙන්නම නාදාන වුණා. පස්සේ මව්පිය දෙන්න මේ දරුවාව සුළු පියාට බාර දීලා දෙන්න මහණෙලා රහත් වුණා. ඉතින් මේ සුළු පියා මේ බොහොම රූමත් කෙනෙක් මේ මාගන්දි. නිසා ඉදේ නද්දිරුවන්ට කරුවා. ඉතින් මේ මෙතුමියට ඕනකම තිබුණේ ඒ විසවරුන්ට කරදර කරන්න නෙමෙයි. ඒ අතර අපේ බුදුරජාන් වහන්සේලා කියන්නේ ඒ නුවරට ඒ ගම ආරංචිලා අර බුදුරජාන් වහන්සේගෙන් පරිගන්නේ සුරාසනුන් දල්ලක් කියලා හත් දවසක් තිස්සේ නපුරු විදියට බැන ගැදුණා. ඒකෙන් වැඩක් උනේ නැහැ. ඊළඟට මේ සාමාවති ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය උපාසිකාවන් වුණා කියලා ආරංචියට ඒ ඇත්තන් එක විරුද්ධ වුණා. ඊපස්සේ ඒ ඇත්තන් ඝාතනය කරන්න මෙතුමි උපාය සැලසුවා. කොහොමද තමන්ගේ සුළු පියාට කියලා ඒ සාමවතීන මාලිගාවේ තියෙනවානේ රජ්ජුරෝගයාම වාඩි වෙන ආසන ඒ වගේම රාජ්‍ය රෝගියාම ගන්න වීණා ආදී සූර්ය භාණ්ඩ ඒ සූර්ය භාණ්ඩයක නයිසතියේ හංගල ඒක මේ මල් වලින් මූලිය වහලා කියලා තිබුණා. ඉතින් මේ මාගම්ගේ දන්නවා වෙලා කියන්නේ කියලා. ඉතින් රජුරුවන් කිව්වා දේවයන් වහන්සේ අද නම් සාමාතින මාලිගාට යන්න එපා. ඇයි මොකද? මං නපුරු හීනයක් දැක්කා. මේ මහා නපුරු හීනයක්. යන්න නම් එපා. රජුරුව කියන්නේ එහෙම සතුරක් නැහැ මාගන් මේ සාමාන්‍ය බොහෝම කරුණාවන්ත කෙනෙක් නිසා කියන්න ඕනේ යන්න සංග්‍රහ කරන්න. පස්සේ නම් මාත් එන්නම් කියලා පස්සෙන්ම ගියා. පස්සෙම ගියාම ඉතින් මාළිගාට උඩ එලා අර විසෝරු වැල්ල වැඳ නමස්කාරයෙන් ආචාර කළා. එලා රජුරෝ දැන් වාඩි වෙලා ඉනකොට මේ ඇත්ත දන්නවානේ අහවල් වීණාවේ තියෙන මේ නයිපැති හංගල කියන ඒක අතකරගෙන මේ ටික අතට දාගෙන අර මූඩි ඇරියා. මෙන්න නයිකතිය සූසූ ගාලා කිත උනා. දීසි කරගෙන මෙන්න මේක තමයි මම ඊමෙන් දැක්කේ. මේ සාමවතියට ඕනකම තිබිලා තියෙනවා මහරජුරුවන් ඝාතනය කරන නව පැද්දාල් පැතියලා. ඒ රජුරුවන් ණයාවගේ ලෙපුණා. වහාම මාලිගාවෙන් ගහගෙන අන දුන්නා වහාම පිටේට ජල් සඳවන්නයි දිසෝරු අද්දක බඳලා කියේ. අනේ 500 තේරේ හිටවලා මහා බලගත් විෂත වූ ඊතලයක් ඊතලයක් ඇති දුන්නකින් නිද්දා. සාමාවතේ තමන්ගේ මිතුරියන් 500ද කිව නැගිනවරුනේ බාරෙන් දෙපා. මෛත්‍රිය වඩන්න මෛත්‍රිය වඩන්න කිව්වා. ඔක්කොම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? රාජ්‍යරුවන් දුන්නේ ඇදගත්තා, දස්සන් දැද්ද අත ආරින් දැද්ද. දනුක දක්වාගේ රාජ්‍යරුවෝ අක්‍රිය වුණා. ඉතින් ටික වෙලාවක් අර සාමාවතේ සමාධියෙන් හිටියේ මෛත්‍රියේ සමාධියේ රජුලන් ඉතින් දරා ගන්න බෑ දෙවුලනවා ඒ වගේම දාඩිය වැගිරෙනවා අත හොල්ලන්න බෑ මේක නම් මහා පුදුම සිද්ධියක් අන්තිමේදී සාමාවතේ මෛත්‍රී ධ්‍යානයෙන් හිත අවදි කරගෙන බැලුවම රජුරෝ නිකන් ඉන්නවා අමහා අපහසුයි ඒකට රජුරන් බය හිතුණාද ඔය දෙවිනි මට හරි බයක් ඇති වුණානේ ඒකෝ කන්න මුරුදු වුණා මුරුදු නම් පස්සේ දුන්නේ ඉතල පැත්තකට දාලා සාමාවතේට වැන්දා තමන්ගේ දෙසොට වැන්දා ස්වාමීන් දේවයන් වහන්සේ මට වඳින්න එපා. මගේ පියාණන් වහන්සේට වඳින්න. ඔබේ පියාද ජීවතුන් අතර නෑනේ. ඒ පියා නෙමෙයි. උන් ලෝකයේ අසහාය පියාවන සම්මා සම්බුදු පියාණන් වහන්සේට වඳින්න. මම උන්වහන්සේගේ ශිෂ්‍යාවක් උන්වහන්සේගේ ධර්මයක් මම. පස්සේ රජුරෝ ඒ මොහොතේ තමයි තෙරුවන් සරණ ගියේ. සාමවතේ හාස්කම මෛත්‍රී බලය. මේ වාගේ සිදුවීම් කොච්චරවත් තියෙනවා. අර මගමානෝක ප්‍රවෘත්තියක් තියෙන්නේ තුන් දෙනා කර මෛත්‍රී බලයෙන් ඇතා ලං වෙන්න බැරුණා කියලා අන්තිමේ රාජ්‍යරෝ පැහැදිලා වරක් ප්‍රසාද දීලා ඇතක් දීලා ගම්වර දීලා මුළු රටම දිනු කරන්න මඟ පෑදුවානේ මේ වගේ තමයි මෛත්‍රියේ බලයෙන් අවියාවුද වඩින්නේ ශරීරයේ ලංකාවේ ඉඳලා තියෙන චෝල සිහින කියලා ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ විරුද්ධ කෙනෙක් පිළිපාදියාම වස දැම්මා උන්වහන්සේ ධර්මයක් උන්වහන්සේ වඩන්නේ මෛත්‍රියේ ධ්‍යාන මෛත්‍රියේ ධ්‍යාන බලයෙන් මොකද සිද්ධ වුනේ ඒ වශය නිවිස වුණා. වශුනේ නැහැ ශරීරයේ. ශරීර වශය ඇතුළත් උනේ නැහැ. අන්න ඒ වාගේ වශලිස අවියවද ගිනි විපක්ති වලකිනවා මෛත්‍රී භාවයෙන්. ඒක අපිට මේව අවශ්‍ය වෙලා තියෙනවා. අපි ජීවත් වෙන ලෝකේ මේවා ගන්න තුන අප්‍රමාණයි. එදින අවස්ථාවල අපට ආරක්ෂා ලැබෙනවා. දැන් පසුගිය කාලේ 1984 නවැම්බර් මාසේ 20 වෙනිදා ඔක්තෝබර් මාසේ 20 වෙනිදා චාවාකච්චේ කියන පොලිස් ඝාතනය සිද්ධ වුණා. එදා බොහෝම පොලිස් නිලධාරීන් විනාශ වුණා. බොහොම පහරින් ගෙරදෙම කඩා වැටුණා. ඒ අතර එක්කාදීස්ත්‍රට ඇමෙන්නේ පීසී කෙනෙක් පුදුමාකාර දෙයකින් බේරලා තිබුණා. ඒ මොකද ඇඳක් අස්සට ගින්ගලා ඉඳලා තියෙනවා. උදින් වැටුණු විශාල කොන්ක්‍රීට් ලෑලි ඒ ඇඳ ආරක්ෂා නැහැ කියලා ඇඳී තිබුණා. පසුව දවසක් ගිහිල්ලා මේ සුම්බුන් අස් කරනකොට මේ මිනිසයා සීලිලක් නැහැ බොහෝම හොඳින් නිරෝගී හිටියා. ඊපස්සේ දරුවා කියලා කියනවා මම මේ රැකුනේ නිකන් නෙමෙයි. මං හැමදාම මං අම්බ කරන්නේ යම් කිසි මුදලක් තියනවා නම් මගේ අම්මට මං පූජා කරනවා. හැමදාම මම අම්මගේ කාලඳලා ඉන්නේ. අම්මලට ආශිර්වාද කරන හැමදාම මෛත්‍රිය. මමත් අම්මට මෛත්‍රිය කරන හැමදාම ඊට වඩා වස්තුවක් කියන්නේ නැහැ. නිසා ඒ ගලින් තමයි මම රැකුනේ කියලා අහංකවම කියලා කියනවා. මේ වාගේ පුදුම දේවල් මෛත්‍රිය වඩන්නන්න සිදු වෙනවා. අනික තමයි දැන් බලන්න මිනිස්සෙක් නෙමෙයි ත්‍රිසං සතාටත් මේ විදිහේ මෛත්‍රිය බලෙන් ආරක්ෂා ලැබෙනවා. විසුදු මාර්ගයේ කියනා සිද්ධිය එක්තරා ගණයක් හරි ගණයක් හොයාගෙන යනකොට මුකෝත් එදා ලැබුණේ නැහැ. කෑරොදක කිරිකෝමින් හිටියේ එළදෙනක් දැක්කා. ඉතින් මේ මිනිස්යාගේ නපුරුකම නිසා එළදෙනට හෙල්ලේ වැනි ආයුධයක් දමා ගැසුවා. එළදෙන ඉන්නේ වසු පැටියට කිලිපෝමි. ඒ එළදෙනට ධානයක් මාර්ගඵලයක් නැහැනේ. උපචාර සමාධියක් වන්නේ නැහැනේ. නමුත් ඒ කැටියා කරේ තියෙන මෛත්‍රිය නිසා අර ආයුධය දෙකට නැමී දින යන්න කියනවා. තුවාලුනේ නේ. අන්න ඒ වාගේ ත්‍රිසං සතාට පවා මෙත් සිත ඇති වෙලාවේ අවයවද ශරීරගත වන්නේ නැහැ. මෙන්න මේ සහස්කම අනේකාමී තමයි සමාධිය. දැන් අපි කොච්චරවත් මහාසි ගන්නවා හිත සමාධි කරගන්නනේ. සම සමාධියට සමාධිය වෙන අවස්ථා තියෙනවා. නමුත් බොහෝම දුෂ්කරයි බොහෝ දෙනාට. නමුත් මෛත්‍රිය වැඩුවා නම් වැඩි වෙලාවක් මෛත්‍රී වර්ණයේ කෙනාගේ හිත භාම සමාධිගත වෙන මොකද කාරණේ? මේ මෛත්‍රී වඩන්න වඩන්න අපේ හිත තුළ මේ මෛත්‍රී බලයෙන් සෝබන කුසල ඡායසික ධර්මයන් ඉතිරි පැතිරි පහළ වෙනවානේ. මේ මෛත්‍රියේ බලය නිසා මෛත්‍රියේ නියුණු නියුණු ධර්මයක් නිසා නිවීමක් නිසා වස්තු රූපයෙන් නිරෝගී වෙනවා. ඔබේ වස්තු රූපේ නිරෝගී වෙනවා. මේ ධාතුව නිරෝගී වෙනවා. මේ මේ ධාතුව ශරීරයේ පැතිරි යාම නිසා සෑම රූප කලාපයක්ම නිරෝගී වෙනවා. ඒ වගේම නිවීම එපමණක් නෙමෙයි ඒ මෛත්‍රී බලය නිසා ශරීර ඇතුළතත් පිටතත් කහපාට වර්ණයක්ද කෙලදක්ද පිට වෙනවා. ඒතකොට මේ කුජිලයාගේ හෝම කෝපයක් ගානේ පවා නිවීමක් තියෙන්නේ. ඒ නිවිච්චි කයක් නිවිච්චි හිතක් ඇති නිසා භාවනාවට වාඩි වෙනකොටම හිත සමාධිය වෙනවා. අත්හදා බලන්න පුළුවන්. පසුගිය කාලේ අපි නිරගම ගුරු විද්‍යාලයේ භාවනා පුහුණු කරන අවස්ථාවක එක මහත්මිය කියා හිටියා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ මේ මෛත්‍රී භාවනාව අපි වැඩියෙන් කරලා භාවනා පටන් ගත්තොත් ආනපාන බොහොම ඉක්මනින් සමාධිගත වෙනවා කිව්වා. ඒක එක නාට පිළිහෙට නෑ. නැත්නම් කෙනෙකුට බුදු ගුණ වැඩියෙන් කරොත් හිත සමාධිය වෙනවා. කියලා නම් නැත්නම් අයට මෛත්‍රී වැඩියෙන් කරාම හිත සමාධිය වෙන්නේ මෛත්‍රී භාවයෙන් කය නිවෙනවා. හිත නිවෙන නිසා කය නිවෙන නිසා හිත බොහොම ඉක්මනින් තන්පත් වෙනවා සමාධිමත් වෙනවා. අනිත් කාණේ තමයි ලස්සන වීම, ශරීරේ ලස්සන වෙන්න මොනතරම් දේවල් මනුෂ්‍යෝ ප්‍රයෝජන ගන්නවද, පරිභෝග කරනවද? නමුත් මෛත්‍රිය වඩන්න වඩන්න සංකාණේ ශරීරේ ප්‍රසන්න වෙනවා. දැන් අර කිව්වනේ දේ ධාතුව පිරිසිදු වීමෙන් රූප කලාප නිරෝගී වෙනවා. මොනේ වර්ණේ පමණක් නෙමෙයි මුළු සරුවාංගෙම වර්ණවන්ත වෙනවා. දුර්වාංග සම්දුර වෙනාල මුලින් සඳහන් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කිව්වනේ කලින් ඒ දරුවා ඉතවලා කවේ දැන් ලස්සනයි ඒක පාට හැදෙන. ඒ වගේ සිදුවීම් දකින්න තියෙනවා. මේ විදිහට අපි මරණාසන්න මොහොතේ බොහොම සැනසෙල්ලේ ගත කරන්නේ මේ මෛත්‍රිය අතිශයින්ම උපකාර වෙනවා. ඉතින් දැන් අපි සාකච්ඡා බලමු. අපි දිනපතා මේ කඩපාඩම් නොකලත් අපි කොහොමද මේ මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න කියලා. මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න අපට බොහොම ලේසියෙන් පුළුවන්. ඒක අනුපිළිවෙල තේරුම් ගන්නට ඕනේ. දැන් අපි උදේ පාන්දර නැගිටිනවානේ නැගෙනකොට අප හිතන්න පුළුවන් මේ අපි නිදාගෙන ඉන්නේ ඇඳ ඇතිලි කොට්ටමෙට්ට මේවා අදාපු ඇත්තෝ සුවපත් වෙත්වා කියලා අපි හිතනවා කැටියි. නැත්තම් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මොකද ඒ ඇත්තෝ අපට ඇඳ හදලා දීලා තුන නිසා අපි සැපෙන් නිදාගත්තේ. ඒ වගේම දක්මලිනතයට ගියාම දක් දක් බුරුසු එවාගෙම අර වතුර පාවිච්චි අවශ්‍ය දේශන් නෙලෙන දේවල්, සබන්, හරි දේවල් එවගෙන හිතනවා මේ මේ දේ නිස්පාදනය කරපු ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා විශේෂම ආශයක් නෙමෙයි. තමන්ගේ දිවසින්දේ මහස දෙවියෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා දෙවියන්ට මෙත් කරනවානේ. දැන් දරුවෝ කුසින් ගෙදර දෙනෝකෝ ඉන්නවනේ මේ මව් මව්පියන් දෙන්නට අර වගේම මෛත්‍රී කරන උදේ පාන්දර ආහාර පාන හදාගන්න වෙලාවේ ඒ ආහාර පාන හැදීමේදී ඒ ගැනත් මෛත්‍රී කරනවා දැන් අපි තේ කෝපයක් හදාගන්නවා නම් මේ තේකොළ සම්පාදනය කළ ඇත්තෝ ඒවා මිලට දුන්න ඇත්තෝ ඒවා ප්‍රවාහණය කළ ඇත්තෝ දුක් වේත්වා රෝගී වේත්වා සුවපත් වේත්වා මේ කෝපය මේ හැන්ද එසීනි එවාගේ දේවල් නිස්පාදනය කළ ඇත්තෝ බෙදා හරි ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා එවාගෙම හදනේ කියලා හිතනවා මේ තේ පානය කරන ඇත්තෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒකෝප නිසා අපට පුළුවන් මෛත්‍රිය පුරුදු කරන්න. අපි ආහාර පාන ගන්න වෙලාවේ කෑම බඩුන දැන් පිඟාන අදාසු ඇත්තෝ ප්‍රාණනේ ඇදී ආරෝපවාදී නිස්වාදනය කළ ඇත්තෝ මුදල දුන්න අය අරමුණු කරගෙන අපට මෛත්‍රිය වඩන්න පුළුවන්. එවාගෙම දීහාල් ආදී නිස්පාදනය කළ අය එළවලු පළතුරු ආදී වගා කරපු අය මේවා මේ වෙනදසාට යවූ අය වමිලක දුන්න අය දෙන ආවාය කොහොම එකක් එකක් ගන්න අපට කෙටි කෙටියෙන් මෛත්‍රීසිත වඩන්න පුළුවන්. දැන් අපි අඳුම් අදිනවා මේ අඳින ඇඳුම සකස් කළ ඇත්තෝ නිරුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත් ඇඳුම නිසා අපට පුළුවන් වෙන කියලා මෛත්‍රිය වඩන්න. කිසිම ආශයක් නැහැ. ඒ වගේම අපි ගමනක් යනවා. ගමන යන ඉස්සරහා පියන් යන දේවල් පළ දෙනවා. පාවහන් දානවා. ඒ වගේ වෙන වෙන දේවල් අපි පරිදිම ඒවා නිෂ්පාදනය කළ ඇත්තොනි දුක් වේක්වා නිරෝගී වේක්වා සෝපත්‍යත අපට මෙසේත් ප්‍රවන්ද පවත්වන්න පුළුවන්. අපි යනවා යම් කිසි වාහනයකින් මේ වාහනේ නිෂ්පාදනය කළ ඇත්තෝ දුක් වේක්වා නිරෝගී වේක්වා සෝපත්‍යත ස්වාමීන් මේ වාහනේ මාර්ගයේ මාර්ගයේ සකස් කළ ඇත්තෝ දුක් වේක්වා නිරෝගී වේක්වා සෝපත්‍යත මේ මාර්ග විද්‍යාස දෙවියෝ දුක් වේක්වා නිරෝගී වේක්වා සෝපත්‍යත මේ මාර්ගයේ ඉදිරියෙන් යන වාහන කරුවෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා හස්යෙන් යන වාහන කරුවෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දෙපැත්තෙන් යන්නේ නැත්තෝ ඒවා දරුවන් කඩසාප්පු ආදී ඇති අය ස්වාමීන් මේ ගොවි පොළවල් වලින් නැත්තෝ ස්වාමීන් තවත් විහාරස්ථාන දේවාල පල්ලි කෝවෙල් ආදී වාස කරන්නේ නැත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ඔය වගේ ගමනක් යනකොට අපට පුළුවන් අපි යනවා වෙළඳ සැලකට වෙනසට යනකොටම වෙළඳ සලිද්දෙන් ආස දෙවියෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් කිසිම ආශයක් නැහැ. ඒ වගේම ඒ වෙළඳ ව්‍යාපාරිකයන් හිතලා අපිට මේ බඩු සැපේ නැත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. ඊට මුදලක් අතට ගන්නකොට මේ මුදල නිෂ්පාදනය කළාය නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා එකක් එකක් ගන්න අපට කොච්චර මෛත්‍රීශීල පවත්වන්න පුළුවන්ද? අපි යම්කිසි රාජකාරී කරන්ට යනවා. එතෙන් යනකොට එතන විද්‍යාහස දෙවියන් දරවාගෙන මෙත් සිට යවනවා. ඒ සේවය කරන නිලධාරීන්ද සේවක සේවිකාගේන්ද මෙත් කරනවා. ඒ වගේම අපේ අධ්‍යාපනයේ සඳහා පාසලකට යනවා. පාසලෙන් ආස දෙවියන් ළඟ මෙත් කරනවා. පාසලේ ගුරු මණ්ඩලයට මෙත් කරනවා. ශිෂ්‍ය පිරිසට මෙත් කරනවා. ඒ වගේ හැම අවස්ථාවක හැම කාර්යයක් පාසම අපට මෙත් සිට පුරුදු කරගන්න පුළුවන්. ඒකම අපි නිදා ගන්න ඉස්සර වෙලා අර වාගේ යන දැන් මේ දාස පුරාම මගේ දිනකින් දැක්කැත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මගේ දේශවණින් ඇසූ ඇත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා අද දවසේ <clears throat> මේ අපාද දීපාද චතුස්පාද බහුපාද ආදී සතුන් සිහිපත් කරලා නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දැන් මේ <clears throat> නිවස වර්ණගාපෝ ඇත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ඒ වගේම ඉඳා ගන්න ඇඳ සකස් කරයක් තුනි දුක් වෙත් නිරෝගී වෙත් පසුවපත් දැන් දවසේ ආරම්භයෙන් අවසානය දෙකේදීම තමන්ගේ අන්න කටයුත්තකදීම මෛත්‍රී සහගත වුණා. දැන් කෙනෙක් සම්මුඛ වෙන්න යනවා. සම්මුඛ වෙන්න යන්නේ කෙනාට මෙත් වඩනවා. මේ අසෝලා මුණ ගැහෙන්න මම යනවා. එතන දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කෙනෙකුට දුරකතන පණිවිඩයක් දෙනවා. පණිවිඩ දෙන්නේ ඉස්සර මේ පණිවිඩය ලබන එක නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ස්වාමීන් කෙනෙකුගේ පණිවිඩයකට අනුකම් දෙනවා. ඒකටත් මේ පණිවිඩය වල එක්කෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. යම් කෙනෙකුට ලිපියක් සම්පාදනය කරනවා. ලිපිය ලබන්නාට මේ ඇත්ත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා හිතෙනවා. යම්කේ ලිපියක් පණිවිඩයක් අපේ පිළිගන්නවා. ඒතකොට ඒකට ඒකටත් අපේ මෛත්‍රී කරනවා. ඔය වගේ හැම කටයුත්තකදීම බොහොම කෙටි කෙටියෙන් අපට මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්. එතකොට මොකද ලැබෙන ලාභය? හැම කටයුත්තක්ම සාර්ථක වෙනවා. හැම කටයුත්තක්ම හිතනට වඩා සාර්ථක වෙනවා. හැම දිනාගේ අනුග්‍රහය ලැබෙනවා. යම් යම් කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම එකමුණක් නෙමෙයි අපේ ශරීරයත් නිරෝගී වෙනවා. ශරීරය වර්ණවන්ත වෙනවා. අර මුලින් කියපු ආනිසංස ඔක්කොම අපට ගලාගෙන යන්න පටන් ගන්නවා. එකමුණක් නෙමෙයි. තමන්ගේ හිත දියුණු වෙනවා. තමන්ගේ තේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. ධර්මයේ තියෙන විශ්වාසය ශ්‍රද්ධාව දියුණු වෙනවා. සීලයක් දිනු වෙනවා වාගේම සුතේ කියන ධර්මාඥානයක් දිනු වෙනවා වාගේම ත්‍යාග ගුණයක් දිනු වෙනවා ප්‍රඥාවක් දිනු වෙනවා ආශයක් වැඩෙනවා වර්ණයක් වැඩෙනවා සැපේ වැඩෙනවා බලේ වැඩෙනවා ප්‍රඥාවක් වැඩෙනවා මේ ආනිසංස ගොඩාක් අපට ඉගෙනදා දැක ගන්න පුළුවන් දෙකක් උනත් ඉක්මනින් සුව කර ගන්න පුළුවන් වෙනවා මෛත්‍රී බලයෙන් අන්න ඒ වාගේ තවත් සමාසත් ඉලෙදෙක් ගැන හිතනකොට මේ දෙදා හිතෙන් අරමුණු කරගෙන මේ අසනීප පින්නතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ය බොහෝ වෙලාවක් ඔහුට මේ සිත ආරනවා. ඇත්තෙන්ම ඔහු සුවපත් වෙන්න ඒක හේතුවක් වෙනවා. යම් කෙනෙකුට බණපදයක් දේශනා කරනවා. දේශකයන් වහන්සේ නම දේශනා කරන්නේ ඉස්සරහට මෙත් කරනවා. මේක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු චාරිත්‍රයක්. බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි කෝටි ගණනකට ධර්ම දේශනා කරන්න පටන් ගන්න ඉස්සරම යතන මෛත්‍රී කරලා පටන් ගන්නවා. දැන් අඟුලිමාල ආලෝක වැනි දමණය කටයුත්තන්ද ගමනය කරන්න වැඩියෙන් ඉස්සරම යැත්තන්ගේ මෛත්‍රිය දිවිදුවලා තමයි මේ දේශනාවට නැත්තම් සම්මුඛ වෙන්න වඩින්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු දේවල් ඒක අපට අද ආදර්ශයක් වෙනවා අපි කරන කියන හැම කටයුත්තකදීම ඒ ඒ පුජ්‍යලයන්ට අපි මෛත්‍රිය කරන්න ඕනේ. දැන් සමහර වෙලක පසුගිය කාලයක එක ධර්මයේ තමන්ගේ මෞතමයේ බොහොම වයවුරුදයි රටයිල පැමිණිලි කළ අනේ ස්වාමීනි අපේ අම්මා හරියට කිපෙනවා. කිසියම් සේවිකාවකට ගෙදර ඉන්න දෙන්න ගහන එරවනවා. බනින අනේ ස්වාමීනි මට මේක හරිය පීඩා මත රැකී ආරක්ෂා කරගන්නත් නෑ හරියට අම්මා නිසා පුදුම අපහසුවකට මම පත් වෙලා ඉන්නවා. පස්සේ අපි කරුණාවෙන් කියලා මේ බුදු ගුණ බල පිළිතුරලා ඒ බෑණියන් ඉස්සරහින් නැති හිතාගෙන එතුමියට මෛත්‍රී කරන්න මෛත්‍රී කරලා හිතින් කතා කරන්නේ ඒක මෛත්‍රී චිත්ත තරංග කියලා අපි කියනවා. සිතින් සිතට මෛත්‍රී කිරීම. අනේ පහු වෙනකොට සුගදාසකෙන් මට ආයෙලා කියනවා කණේදය ස්වාමීන් වහන්සේ දැන් මම හරියම සාන්තයි. කිසිේ කෙනෙකුට බනින්නේ නැහැ. කිසිේ කරදරයක් නැහැ හරියම සාන්තයි. බලන්න මෛත්‍රී බලයෙන් අච්චර අපහසුතාවින්ද නිවීමට හේතු මෞතුමිය සාන්ත වුණා, සංසිඳුණා, නිස්සද්ද වුණා. මේ වාගේ අත්දැකීම් ගොඩාක් අපට ලංකාවේ දකින්න ලැබිලා තියෙනවා. ඕනෑම කෙනෙක් මෛත්‍රී බලයෙන් සුවඳ වෙන්න පුළුවන්. පසුගිය කාලයක අපේ ගෞරවයේදී ප්‍රධාන දායකතුමා සුමන කරුණාරත්න මහත්මයා මේ ඉන්න සමහරු අඳුරනවා ඇත්තටි. ඒ මහත්මයා බොහෝ ඉස්සර, ඒ කියන්නේ 970 ගණන් වල ලංකාවේ කොල් මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයෙක් හිටියා. ප්‍රධාන සභාපති අබෞද්ධයෙක්. බොහොම ධනවත් දැවිලිකාරයෙක්. ඉතින් මේ ප්‍රධාන සභාපති මේ වැඩදාන සභාපති නීතිම දෙනකොට කවදාකවත් ඒක නැත්නම් මූණ බලන්නේ කතා කරන්නේ බලනවා නම් කොටිය වාගේ බලන්නේ. ඉතින් මේ සුමන කරුණාත්ම මහත්තයාට ඕන වුණා මේ මිනිස්යා හිතවත් කරගන්න. එන දෙයකට නෙමෙයි. ඒක නැත්නම් දැලින්නේ දක්ෂයා. තමන් වෙළඳ ව්‍යාපාරවල දක්ෂයා. මෙන්න සමජි වුණොත් රටට විශාල ආර්ථිකයක් ලබා දෙන්න පුළුවන් නේද කියන බලවත්කමකම ඇතුළේ අපට කිව්වා ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයාගේ හිත සංසිඳවන්නේ මෛත්‍රී සාර්ථක කරන්න මට උපදේශයක් දෙන්න. ඉතින් අපට උපදේශ දුන්නා ඒ වගේ මෛත්‍රී කරන්න දිනපතන උදේ අවශ්‍ය බුදුගුණ බල කියලා මෛත්‍රී කරන්න කිව්වා. ඉතින් සුමානිකෙන් පස්සේ නීතිම තිබුණා එදා කවදාකවත් නැතුව මොහොන බලා සිනා වුණාලු. රසීතුව හරි මෛත්‍රිය වැඩි වීමේ ප්‍රයෝජන තියෙනවා ඊළඟ සති දෙකකින් ඊළඟ මීතිම තියෙන්නේ සති දෙකම උදේ අවස භාවනා වැඩවමයි තේකලා පුජ්‍යන ඉස්සරහින් ඉන්නේ හිතාන. ඊළඟ සතියේ ඒ දෙසතිය අවසන් වෙලා සම්මුඛ වෙනකොට මොකද? ප්‍රධාන සභාපති වේලාවණින් ඇවිල්ලා ගේට්ටුව ළඟටම ඇවිල්ලා අතකට දීලා පිස්සල් තියලා බොහොම ස්වාදව කතා කරන එදා පටන් තමන්ගේ රාජකාරී කාලය අවසන් වෙනතුරු සමගි සමාදානව ඒ කටයුතු කළා කියලා අපට අවංකවම තමන්ගේ වචනින් ප්‍රකාශ කළා. මේ මෛත්‍රී බණෙන් ඕනෑම කෙනෙක් ස්වාද වෙන්නේ නැහැ. මේ මහත්මයාම තවත් ඒ වගේම හපංකමක් කළා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නා ඒ තැනැත්තාගෙන් ආගමික ප්‍රයෝජනයක් ගන්න තිබුණා. ඉතින් ඒ තැනැත්තාට ඔයගේ මෛත්‍රිය කළා. ඉතින් එක දවසක මෛත්‍රිය කරා පහෝදා උදේ හරියටම සම්මුඛුණා ඉස්සරහට. ඊයදා හන්දාවෙත් මෛත්‍රිය කළා. පසුව රාත්‍රී දෙකට වාගේ අවදුණාලු. එම අත්‍යවශ්‍යක භාවනා කරනවා. ඉතින් කල්පනා කරා නම් දෙකට අවදුන නිසා මම භාවනා කරලා මෙත් වඩන්නම් කියලා තමන්ගේ දෛනික චාරිත්‍රය අනුව භාවනා වඩලා මෛත්‍රී කරන්න පටන් ගත්තා. උදේ 6 වෙනකොට අර පුජ්‍යලයා ගෙදර ඇවිල්ලා කියනවා අංකල් මට ඊළඟ දෙකට හැරුණා මට නිින්ද යන්නේ ධාගේ දාන. මගේ හිතේ කියනවා මෙහෙට එන්නේ මෙහෙට එන්නේ රැඳෙන්න බැරි නිසා මම මේ උදේ ආවා. මගෙන් අහවල් දේ කරන්න තියෙනානේ මම ඒක ඉෂ්ට කර දෙනවා කියලා බොහෝම ඉල්ලන්නත් ඉස්සර කියන්නත් ඉස්සර තමන් ගෙරෙම අවශ්‍යතාව ප්‍රකාශ කළා. මේ කුමක්ද? මේක තමයි මෛත්‍රී බලය. මේ වාගේ පුදුම දේවල් අපට අත්දකින්න පුළුවන් පුද්ගලයන් ආශ්‍රය කරනකොට. ඒක නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගමින් ගනිමින් අපේ මේ ආගමික වත්පිළිවෙත් අතරත මෛත්‍රිය වැඩියෙන් අපි පුරුදු කරන්නට ඕනේ. මෛත්‍රිය වැඩියෙන් පුරුදු කරනකොට අපේ සෑම කාය සංවරයේ, වචී සංවරයේ, මනෝ සංවරයේද මනෙහි පිහිටෙනවා. දෙමව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, දූ දරුවන්ගේ, අසල්වැසියන්ගේ හැම දෙනාගේම සුහදතාවය ඇති වෙනවා. පසමිතුරම් සමාන් සුහද වෙනවා. ජාත්‍යන්තර නැත්නම් ගායන් භවයේත වෛරණාපයත් උකවා වෛර නැතිලා සංසිඳෙනවා. ඒ නිසා අපේ බෞද්ධ ජීවිතයේ ඉතාමත්ම සාර්ථකව කියන්නේ සනසිල්ලේ සනසිල්ලේ ආගමික කටයුතු කර ගැනීමට මේ මෛත්‍රී බලය අපි පිහිට කරගන්න ඕනේ. දැන් අපි උදේ දවල් කිව්වා මේ පූජන ස්ථානයට එනකොට අතරමඟදීම මේ ස්ථානෙකින් අහස දෙවියන්ගේ මෛත්‍රී කරනවා. ස්වාමීන් වහන්සේලට මෛත්‍රී කරනවා. ඊට කලින් ඇවිත් ඉන්නවා නම් යමෙක් එයාටම මෛත්‍රී කරනවා. ඊවාගේ මේ පොළොව ආශ්‍රිත ලොක කොඩා සිල් සතුන මෙත් කරනවා. එතකොට අපි මේ සේනාසනයේට ආශ්‍රමයට ඇතුල් වෙන්නේ මෛත්‍රී. පූජන ස්ථානය තුළුණන් පස්සේ බුදු ගුණ ගන්නවා. එතකොට අපේ සිත නිරතුරුවම බුදු ගුණ වලින් පෙළෙනවා. ඉතින් අප ආපු කාරණේ බොහොම සාර්ථක වෙනවා. අන්න ඒ වගේ හැම කටයුත්තකදීම මෛත්‍රියෙන් අපි ප්‍රයෝජන ගනිමු. දැන් කාල වේලාව ගොඩාක් ඉක්ුත් වුණා. අද විනාඩි 30කට කලින් මේ බුද්ධ පූජාව ආරම්භ කරන්න හේතුනේ අද සිල් කිරිසට සෑහෙන අපහසුතාවක් ඇති වුණා මේ ස්වභාවික රත්නේ. එනිසා ටික වේලාහණේ සිය නිවෙස් වලට යවන්න ඕන නිසා අපි යෝජනා කරා අපි වේලාසනේ බුද්ධ පූජා පවත්වමු. බුද්ධ පූජා නිමවෙනකොට බණහන්නේ පින්නුතුන් තමේනවා. දැන් ඒ වගේ සිද්ධ වුණා. දැන් ඉතින් බොහොම සනසිලිමත් වෙන්න ඕනේ. තවත් එකම එක ධන කතාවක් කියලා අවසන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ගම්බදෙවි කරා රාජධානියක රජ කෙනෙක් කියලා හිටියා. නම ඒක රාජය. ඒක රාජය. මේ රජුරන් ඇමති වෙච්චා 1000ක්. උදෝම ධාර්මිකයි. නැස්සෙකුට මధుරේකටවත් මේ රජුලන්ගේ හිංසාවක් නෑ. පුදුම විදිහට මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වැඩිම නිසා ඒ රටට පුදුමාකාර ශාස්ත්‍රීයතාවක් ඇති වුණා. හොඳට කලට වැහි වහිනවා. කොවිතං බක් සංසාර වුණා. මිසි බොහොම නිරෝගී, බොහොම සමග සම්පන්නයි කිසිම තැනක කලකෝලහල නෑ ඒ රටේ. ඒ විදිහට ඉන්නකොට වෙන අසල්වාසී වෙන රාජ්‍යයක රජ කෙනෙක් යුද්ධකා ඇයි මේක ලේසියෙන් අල්ලන්න පුළුවන් නැත්නම් නැති මේ වදයක් වාගේ. එවෙන්නා රාජ්‍ය සීමාවට ඇවිල්ලා කිව්වා රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධ කරනවා. ඉතින් අමිතුරු කිව්වා දෙවියන් වහන්සේ අපට අවසර දෙන්න අපි යුද්ධ කරලා ඒගොල්ලෝ එළවලා දාන්න. ප්‍රශ්නේ මේ ඒක රාජ්‍ය බෝධිසත්වයන් වහන්සේ කිව්වා දරුවෙනි රටක් නිසාවත් අපි සටන් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ගත්තාවි. අපි මේව අරගෙන පරිලෝ යන්නේ නැහැනේ. අපි යන්නේ යහපත් කුසල දාන මාර්ගෙන්නේ. නිසා යොසන්නේ. ඉක්මනින් දෙපා කියලා එයත් සඳහවාද කරලා ධර්ම සාකච්ඡා කර කර හිටිය. එතකොට මේ සතුරු රාජ්‍යරෝ සතුරු වැඩෙන්න රටට ඇතුල් වෙලා ආක්‍රමණය කරලා අමතිවයින් රාජ්‍යරෝ ඔක්කොම අල්ලගත්තා. ජීවග්‍රහයෙන් අල්ලගෙන අමතියන්ට දුන්න දඬුවම ගැන සඳහන් වෙලා නැහැ. රාජ්‍යරුවන් මොකද කරේ? රාජ්‍යරුවන් දෙපයින් එල්ලුවා. දෙපයින් එල්ලුවා ඉස්සරහට කුරු වෙලා. අනේ මේ රාජ්‍යරුව ළඟ එනකොටත් මෛත්‍රී කළා. අල්ලනකොටත් මෛත්‍රී කළා. බලන කොටත් මෛත්‍රී කළා. වාල්කේ එල්ලෙන කොට මේ මාලිගාම වාල්කේ එල්ලුවේ. ඉතින් එල්ලෙන කොටත් මෛත්‍රී කළා. පස්සේ සතුරු රාජ්‍යෝ මේ අපේ රාජ්‍යරුවන්ගේ මාලිගාවට ගොඩ වෙලා ඉතින් රාජ්‍ය අයිති කරගත්තානේ. ඒ අතර මුර කරුවෝ කීප දෙනෙක් මේ බෝධිසත්ව ඒක රාජ්‍ය බෝසතුන් වහන්සේ අසල ගඳින් හිටියා මුර කරගෙන. බෝසතුන් වහන්සේ මොකද කළේ? මෙච්චර අපරාධයක් කරන වෙලාවේ හිතාමනාප කරගත්තේ නැහැ. හිතේ පටිගයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම තමන්ගේ එතන මනිකමක් හදාගත්තේ නැහැ. උනාසේ කියවා මේක විපාක වාරයක්. තමත් කවදාහරි කවදාහරි එන්නේ නැති මේ වාගේ. මම කරන්න ඕන දැන් එල්ලීගෙන මෛත්‍රිය. උනාසේ පුරුදු කෙනේ මෛත්‍රිය. මෛත්‍රිය වැඩුවා මෛත්‍රිය වර්ණ වර්ණ කොට දැන් ඉතින් ඉසක යට කුරු වෙලා කටුන් එල්ලෙනකොට කොච්චර අපහසුතාවක් තියෙන්නේ නැද්ද? කවදාවත් එන්නේ දුකක් ඉඳලා නැහැ. නමුත් හිතේ ශක්තිය තියෙනවා. ඒ වේදන ඔක්කොම දරාගෙන මෛත්‍රිය වඩනකොට පුදුමයි කියන්නේ මෛත්‍රී ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පානකට මෛත්‍රියෙන් ලැබුණා කසින ධ්‍යාන වලට. ඒනම් ධ්‍යාන ලැබුණා. දැන් ඉතින් මොකද අවිඥාන ලැබුණා. අර දවාල යනවනේ ප්‍රඥාවක් අපේ දසුනම ආත්මය මේ අවිඥා ගැන අවිඥා පාළුණා විශිෂ්ට නුවණ පාළුණා. මේ සතර පුදු කරපු දේවල් මේ ජීවිතේ ස්ථානෝදී කළා. දැන් රජ කෙනෙක් ඉඳගෙන මෙච්චර සීලවන්තව මෛත්‍රී වඩනවා කියන එක අල්පාල අහන්න නැහැ. නමුත් අපේ බෝසතුන් වහන්සේ දීර්ඝ සංසාරේ පුරුදු කරපු නිසා ඒ වගේ සීලවන්ත, ගුණවන්ත, මෛත්‍රියෙන් පිරුණ කෙනෙක් හැටියට රාජ්‍ය කෙළේ. අන්තිමේදී රාජ්‍යරුවන්ගේ දැනුම් දැනුණා. දැනුම් දෙයිව අහසේ බද්ද පරියන්කෙන් වාඩි වුණා. මුරකරෝ මේක දැකලා දෝගණයෙන් සතුරු රාජ්‍යරුවන් කිව්වා මෙන්න මෙන්න පුදුමයක් බලන් දෙන්න කියලා. අනේ සතුරු රාජ්‍යලෝ කොච්චර හද උණුනාද කියනවනම් ඇවිල්ලා දිගාවලා රඳලා කියනවා නේ මට සමා වෙන්න. තමුන්නාගේ ගුණේ නොදැන මං කළ අපරාධෙ සමා වෙන්න. බහින්ද මේ සිංහාසනයට වඩින්ද. තමුන්නාසලා වැනි උතුම්බන්න වන්දතේම කොච්චර අපාපයක් දාපු විසින් කරගෙන තියෙන කේ සමුල්ලුවා. පස්සේ බෝසතුන් වහන්සේ කිව්වා ඉක්මන් දෙපා මම සමුදෙනවා. මම බොහොම ධාර්මිකව රාජ්‍ය කළා. මේ රට බොහොම සස්තේකෝනේ ධාර්මිකව සීලවන්තව, ගුණවන්තව, මෛත්‍රී සාගතව රාජ්‍ය කළ නිසා. තමුන්නාසේ මේ රාජ්‍ය හොඳින් කරන්න. මම වගේම සීලවන්ත වෙන්න, ගුණවන්ත වෙන්න, මෛත්‍රිය වඩන්න. මට දැන් සිංහාසනයට වඩා උතුම් ආසනයක් ලැබිලා තියෙනවා. දැන් බ්‍රහ්මාසනයක් මම ලබාගෙන ඉන්නේ. බ්‍රහ්මෙක් වාගේ. නිසා තමුන්නාසලාට සැප වේවා. මෙන්න මම පිටස් වෙනවා කියලා ආසනෙන් වැඩි වෙනවතට. මේ පුදුම සිද්ධියක්. මේකට කියනවා මෛත්‍රී පරමත්ත පාරමිතාව. ඒ කියන්නේ ජීවිතාන්තර අවස්ථාවකදී පවා මෛත්‍රියෙන් ජයගත් හැටි. මේ වාගේ අනන්ත ජාතිවල අපේ මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාව වශයෙන් පුරාගෙන ආවා. අන්තිමේදී තුන් ලෝකයේ අසහාය මෛත්‍රී ලාභී කෙනෙක් ලෝතුරා බුද්ධත්වයට පත් වේවදාලා. තමන් වහන්සේ මෛත්‍රියෙන් කරුණාවෙන් ලෝකේ සදාම් අමාවැසි වස්වල සූවිසි අසංකේය නම කෝටි කඩලක් දෙනා අමා මහ නිවනට පමුණවා වදාලා. මෛත්‍රියෙන් කරන අද සංකාණිය යුතුව අනාගතයේ අපගන්නම් උදෙසා වාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තබා ආදි කෙලවර දසදහසක් ලෝක දාස ඒකාලෝකවල මේ කාණක් නිවෙනසේ පිරිණි වුණා. කාතන් වහන්සේලා කායා ගැවෑමෙන් ආදි කෙලවර පිරිණි වුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මා රූප පරිලෝකීය විහාරස්ථානද යවකට පැවති රාජධානී 16ද ගියන් කොපුණ මාර්ගාදී සියල්ලද නැස්කාවශේෂ වුණා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම දෙයක්ම ඇතුව නැතුව යනවා අනිත්‍යයි. ඇතිවෙන්නේ නැති වෙන දෙකෙන් නිතර පෙළෙනවා දුකයි. කැමතිසේ නොකැමති යනවා අනාත්මයි. අනිත්‍ය දුක් අනාත්ම දැවීම අසුභයි. අනිත්‍ය දුක් අනාත්ම අසුභ වූ සියල්ල උත්කාරී සත්‍යයි. දුකට හේතුන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙක නැති ශාන්තන වෙන නිරෝධ සත්‍යයයි නිවනට යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයයි අනන්ත පරිමාණ බුදු කසේ බුදු මහරහතුන් වහන්සේලා විදු කලක් විරු මේ පාරමිතාන් භාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමාමහ නිවනට සපක් වුණා සතර කරණේ කළ කෙලෙස් නිවා ශාන්ත නිවනේ සැලසේ වදාළ බුදු කසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතෙන් කයෙන් වචනෙන් සෑම කල්යතේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා අපට අප පුරණමේ දාන සීල භාවනාදී කුසලානුභාවයෙන් කාර්මී සපිනේවා ප්‍රාර්ථනීය භෝධීන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුරු ගන්නවා විශේෂයෙන් අද මේ දවසේ වැඩගත් වුණා දැන් දින හතක් හේරියට පින්තුන් කියන භාවනාවේ යෙදුණා ඊයේ දවසේ සුළු විවේකයක් අරගෙන නමුත් අද මේ නැවතත් සතියන්ත සීල භාවනාවට සහභාගී වුණා අද මේ දවසේ මේ රටේ බොහෝම දුෂ්කර දවසක් බව ආණ්ඩ ලැබුණා අවුරුදු 20කින් මෙහා මේ වගේ දවසක් නෑ කියලා. ඒතරම්ම රශ්මි අයිති දිනයක් වුණා. ඉතින් අපි මේ අද දවසේ සීලයක භාවනාවක පිළිවෙතක යෙදීමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ වාගේ ප්‍රශ්න ඇති ලෝකයෙන් ඈතර වෙලා සදාකාලික නිවීම වූ අමාමහ නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. ඊට දවසේ බොහෝම දුෂ්කරතාවන් කොහොම දරාගෙන ධර්මයේ වෙනුවෙන් රත්නත්‍රයේ වෙනුවෙන් මේ උතුම් කාලය සාක්ෂය කරගනිමින් හේස හිතේ දරාගන්න නැතුව හේස නිමාගෙන ඉතින් තනසිල්ලේ මේ සිදු කරගත් බුද්ධ පූජා, බෝධි පූජා, සීල භාවනා, ධර්ම ශ්‍රවණ ආදී ජනිතෝ කුසල සම්භාවයේ ලෝකයේ පිහිට වෙන්නේ ලෝකාල වී සූවිසි අසංගලන ජනතාව නිවන් පුර පමුණවා වදාළ අසන සම ගුණ ඇති ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපාද පස්ම මූලයේ සම්බුද්ධ පූජාවක් වේවා නාලෝතුනා ධර්ම දාතේදී ධර්ම පූජාවක් වේවා ආරි මහා සංඝරත්නයේ සංඝගත පූජාවක් වේවා මෞඛ්‍යන් ඉදිරියේ ගුරුතුමන් ඉදිරියේ ගුරු පූජාවක් වේවා අප වැනි අසංඛ්‍ය ගණන් ජනතාවට හිතසුව පිළිස ගෞතම සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000කට වැඩි කලක් විදුලමින් බබලමින් අපරාජිතව නිර්මලව පවතිවා ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා පෙරමුණේ සබාගෙන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් ලොවට සැලසුම දීම සඳහා අප රැස් කරගන්නේ කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා අප සෑම දෙනා වෙනුවෙන් තම තමා වෙනුවෙන් අභාවප්‍රාප්ත නෝපිය ගුරුවර බඳු මිත්‍රාදීන්ටද මේ කුණිලාභයක් මේ සුගත සම්ප්‍රසිද්ධ වේ සතු බෝධ වලින් කාන්ත නිවන් සුව ලබත්වා ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් යුතුව අනුමෝදන් වෙත්වා දිවිනී ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙත්වා ඥාන අභිඥා ලබත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංඝරුවරට මේ පූජනීය ස්ථානයන්ටද දේවාරක්ෂාව සලසා දෙත්වා විශේෂයෙන් දැනට මේ රටේ පවත්නා මේ දුර්භික්ෂ බය, රාගයෙන් දැඩි ග්‍රීෂ්මය මේවා සංසිඳවලා රටට ජනතාවට සිතක් සාන්තියක් සලසා දෙත්වා අවසාන වශයෙන් සතු බෝධුවලින් ශාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් සිතම්බු. හිතවත් නැදවත් අයිතිවාසයන් සත්‍යයන්ද මේ පූජනීය ස්ථානයේ පටන් අරත ගම් නගර ගාමයේ ඕස්ට්‍රේලියා මහා ද්වීප ශ්‍රී ලංකා ද්වීප ජම්බුද්වීප සහිත මේ සමස්ත ලෝක සත්‍යයටම කුසල සම්භාරයේ හේතුවෙන් සුගති සංඛ්‍යාල සංකා සිද්ධවේ දෙලෝ ජයගෙන සතුබෝධයෙන් සාන්ත නිවාසෝ ලබත්වා ආචාර්යයි තෙන් පිළිපන්දුවා විශේෂයෙන්ම මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මෙලොව සංවේිත සුව පිණිස මෙතෙක් අපරයක් සපස් කරගත් කුසල අනුභවයෙන් බුද්ධාගේ රත්නත්‍රය අනුභවයෙන් ජීව මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ ස්ථානයේ කටයුතු ඉතාම ගෞරවයෙන් එවැගේම සංවිධානාත්මක පවත්වන යන පූජ්‍ය මාර්ගාචාර්ය උපකාන්ත ස්වාමීන් වහන්සේට ඊට පෙර මේ ස්ථානයේ කටයුතු මැනවින් පවත්වාගෙන යමින් විදේශගතව දැනට සිටින පූජ්‍යනාව තුනේ පිටිත ස්වාමීන් වහන්සේට දැනට අපවැනි ආගන්තුකව පැමිණ සිටින පූජ්‍ය බෙන්ගුමියේ නායක ස්වාමීන් වහන්සේට ඉදිරියේ මේ ස්ථානයේ සීලම ස්වාමීන් වහන්සේලාට මෙහි භාරකාර මණ්ඩලයේ සමට මේ සීල භාවනා පිළිවෙත් පුරෝ සමට විශේෂම මේ අද බුද්ධ පූජාවට සම්මිත සෑම දිනකටම අර අසනීපෙන් සිටින දිනේස් පෙරේරා දරුවාට හැමදෙනාටම ශ්‍රීක්‍රිය පවුලල සමගදාට මෙලවකින් කියන අසනීප අපලෝකන්තුල ග්‍රහදෝෂ දුරු වේවා ආරක්ෂා චිත්ත ශාන්තිය සැලසේවා සමන පියරක් ගානේ රක්ෂණස්රේ සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව ලැබේවා සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන්පත් වේවා මිනිසා සත්‍වාචාරික කාර්යයක්ම දීර්ඝාස ලැබේවා සතර වසන අතුර ධර්ම ජීවිත ලැබේවා සතෝ බෝධියකින් අග්‍ර අමාම අනිවාර්ය පිළිතන හේතු වාසනා වේවා කියනුවන්සෝ ප්‍රාර්ථනා කරමි ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං සංඝං නමෝ විත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිද්దికා කුඤ්ඤං සම්වදනෝ විච්ඡා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිද්దికා කුඤ්ඤං සම්වදනෝ විච්ඡා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ස්වාමි සදා අස්මිහාවේචාරාණේ අභිවක්තාච දේවතානුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජිනතාකලං සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ Thank you.